ධර්මාන් ශාසනාව සුපින්වතුනි අද ධර්මාන් ශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ වතුරගම බටේපොළ ධම්මවික්‍රම මධ්‍යස්ථානාධිපති පූජනීය මල් සිරිපුර ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් අද දවසේ සෝදානම් වෙන්නේ ඒ උතුම් වූ භාගතුන් වහන්සේගේ ධර්මයෙන් බිඳ ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේට එක් කරගෙන ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන්නයි සෝදානම් වෙන්නේ අද මම ධර්ම දේශනා කරන්න පාදක කරගන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ යමක වර්ගයේ එන අවිජ්ජා සූත්‍රය ආශ්‍රයෙන් මේක ත්‍රිපිටක බුද්ධ ජයන්ති අංගුත්තර නිකායේ 6 වෙනි පොතේ 204 කියන පිටුවේ තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ සූත්‍රයෙන් මම පෙන්වන්නේ කොහොමද මේ අසත්පුරුෂ ආශ්‍රය අවිද්‍යාවට හේතු වෙන්නේ? ඒ වගේම කොහොමද සත්පුරුෂ ආශ්‍රය විද්‍යාවට හේතු වෙන්නේ කියන කාරණා. එතකොට මේ භාගතුන් වහන්සේ පින්නතුනේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අසත්පුරුෂයන් ආශ්‍රය කරනවා නම් අසත්පුරුෂ සංසේවයේ තියනවා නම් ඔහුට අසත් ධර්මයෙන් තමයි ඇහෙන්නේ කියන කාරණා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ කවුද මේ අසත්පුරුෂයා. එහෙනම් දැන් මේ අසත්පුරුෂයා කියන කෙනාව අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ අසත්පුරුෂයා දේශනා කරන්නේ මොන ධර්මයක්ද? අසත් ධර්මයක්. එතකොට මේ ලෝකය මේ කියන්නේ අපේ ජීවිතයේ භාගතුනා දේශනා කරන මේ ලෝකය කියලා කියන්නේ අපේ ජීවන පැවැත්මට ඉස්මොඳුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන පැවැත්ම. එතකොට මෙන්න මේ ලෝකයේ යම්කිසි කෙනෙක් හිතනවා නම් මේ ලෝකය මගේ කරගන්න ඕනේ මේක නිත්‍ය දෙයක් මේක සුඛ දෙයක් ඒ වගේම නැවත නැවත මේ ලෝකයේ මගේ කරගෙන සංසාරේ යන්න ඕනේ. තමන්ගේ කරගන්න මේ තියෙනා වූ දේවල් තව වැඩි කරගන්න ඕනේ. යනාදි වශයෙන් එකතු කරගන්න ඕනේ අනාදි වශයෙන් කල්පනා කරලා අර නැවත නැවත ඒ තණ්හා වැඩි කරගන්න ආකාරයට මේ දුක නැවත නැවත ඇති වෙන ආකාරයට යම් කිසි කෙනෙක් ක්‍රියා කරනවා නම් කටයුතු කරනවා නම් ඒ විදිහේ කෙනෙක්ට කියන්නේ අසත්පුරුෂයෙක් කියලා. එයාගෙන් සිදුවෙන සියලුම කායික ක්‍රියාවන්, එයාගෙන් සිදුවෙන සියලුම වාචික ක්‍රියාවන් හැඟීමෙන් දැනීමෙන් පවා ඔහු කටයුතු කරන්නේ මේ දුක නැවත නැවත වැඩි කරගන්න. එහෙනම් යම් කිසි විදියකට එයා දෙයක් කියනවා නම් ඒ දේ කියන්නේත් මොකද්ද? ඒ විදිහම දෙයක් තමයි නම් අසත්පුරුෂයා දේශනා කරන ධර්මයට කියන්නේ අසත් ධර්මය කියලා. එන අසත්පුර ශාස්ත්‍රයෙන් අපිට හම්බෙන්නේ මොන ධර්මයේද? අසත් ධර්මයමයි. එතකොට මේ සත් සත්පුරුෂයාගෙන් එතකොට වෙනමත් එකක්. එතකොට ඒකනේ භාගතුන් වහන්සේ අපි දන්නවා හැමෝම සජ්ජායනා කරන සූත්‍ර දේශනාවක් තමයි මහා මංගල සූත්‍රය. ඒක පෙන්වන අසේවනාච බාලාන. එතකොට මෙතන බාලයා කියන පුජ්‍යලයා ගන්නත් පුළුවන් බාල ධර්ම ගන්නත් පුළුවන්. එතන පුජ්‍යලයා කියන කෙනා ගත්තොත් ඒත් එන්නේ අසත්පුරුෂයා කියන කෙනාට. ඉතින් අපි කියනවානේ මේ මේ අසත්පුරුෂය ආශ්‍රය කරන්න එපා කියලා. ඉතින් එතකොට ඇත්තටම මේ අසත්පුරුෂයා කියලා කියන්නේ ලෞකික දිගුණුවටවත් එහෙම නැත්නම් මේ ලෝකෝත්තර පැත්තටවත් මෙහෙම උදව් කරන්නේ නැති කෙනා දැන් සාමාන්‍ය ජීවිතය අසත්පුරුෂයා කියලා කියන්නේ ලෞකික ජීවිතයටවත් උදව් කරන්නේ නැත්නම් ඒවට ගෙනහිලිකම් කරනවා නම් නේද ඒ වගේ දේවල් කරගෙන ඒ වගේ කෙනෙකුටත් අපි කියන්නේ අසත්පුරුෂයා කියලා. විවිධාකාර කෙලෙස් ඇති වෙන විදිහට කටයුතු කරන කෙනා අසත්පුරුෂයා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන විදිහට යම් කිසි කෙනෙක් මේ ලෝකය මේ සංසාරේ හොඳයි මැනවයි කියලා කිව්වත් ඒත් ඒකත් අසත් ධර්මයක්ම තමයි. එහෙම කෙනෙක් දරාගෙන ඉන්නා නම් ඒ පුජ්‍යලයා අසත්පුරුෂයෙක් තමයි බවට පත් වෙන්නේ. මොකද අසත් ධර්මයේ තමයි එයාගෙන් අහන්න පුළුවන් වෙන්නේ. එතකොට අසද්ද අසද්ධර්මය අහන කෙනාට ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. අසද්දාවක් තමයි තියෙන. කියන්නේ භාගතුන් වහන්සේ කෙරේ සද්දාවක් නැහැ. ධර්ම රත්නයේ කෙරේ සද්දාවක් නැහැ යාට. සංඝ රත්නයේ කෙරේ සද්දාවක් නැහැ. මොකද භාගතුන් වහන්සේ දේශනා කරපු දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ මේ ලෝකේ පවතින්නේ දුක මත කියන කාරණාව. එතකොට මේ ලෝකේ පවතින්නේ දුක මත කියන කාරණාව පින්නතුනේ ඉතින් දේශනා කරාට පස්සේ ඉතින් මේ දේශනාව දේශනා කරපු එක ගැන එයා දන්නේ නැහනේ. මොකද එයාට එහෙම එකක් ඇහිලා නැහැ. ඒ නිසා එයා මේ ලෝකයේ සැපයි කියලාම තමයි අරගෙන තියෙන්නේ. ඒ හින්දා ලෝකයේ සැපයි කියලා අරගෙන තියෙන කෙනා මොකද කරන්නේ? දේවල් එකතු කරගන්නවා, මගේ කරගන්නවා. කොට ගහ ගන්නවා. එතකොට අතහැරීමක් කියන එකක් එයා දන්නේ නැහැ. එකතු කරගන්න තමයි උත්සාහ කරන්නේ. යාන වාහන වේවා, ගෙවල් දොරවල් වේවා, අඹ දරුවෝ වේවා හැම තැනම දීපල වේවා මේවා තමන්ගේ ජීවන පැවැත්මට යම් කිසි ප්‍රමාණයක අවශ්‍යයි තමයි. නමුත් සාමාන්‍ය ජීවිතයේ කෙනා ඊටත් වඩා ගොඩාක් එහාට ගිහින් මේ දේවල් එකතු කර ගැනීම මතක තියාගන්න මේක දුප්පත්ද පෝසත්ද කියන ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ ලෝකය තවදුරටත් මේ සංසාරයේ මගේ කරගන්න. සංසාරයේ දුකයි කියන කාරණාව දන්නේ නැහැ අපි මේ සංසාරේ යනකොට ඇති වෙන දුක්ඛේ හිතා ගන්නත් බැරි තරම්. ඒක දන්නේ නැති හින්දා දුක ඇති වෙන දේවල්ම තමයි පෙනෙන්නේ. ඒ හින්දානේ හැමෝම හැම වෙලෙම දුකේම ඉන්නේ. මොකද එයාට අර සද්ධර්මයක් දන්නේ නැහැ. ඒ හින්දා දුක ඇති වෙන එකේම නැවත නැවත නැවත නැවත යෙදෙන එක හින්දා තමයි ඔය දුක තියෙන්නේ. ඒතර මේ දුක කියපුවාම මතක තියාගන්න ඒ දුකත් හරීම ගැඹුරුයි. මම මේ අනිත් පැත්තේ කාරණා ටික කියනකොට තා ටිකක් විස්තර කරලා කියලා දෙන්න. එතකොට අසත් ධර්මය ඇහෙනවා නම් අසද්දාව. එතකොට අසද්දාව කියලා කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කර මේ ධර්මයේ කෙරේ එයාට ශ්‍රද්ධාවක් නැහැ, පැහැදීමක් නැහැ. ශ්‍රද්ධාව කියන වචනේ තේරුම තමයි පැහැදෙනවා කියන එක. එහෙනම් භාගතුන් වහන්සේ දේශනා කරපේ ධර්මයේ කෙරේ පැහැදෙන්නේ නැත්තම් එහෙනම් ඒ දේශනා කරපු උත්තරමය කෙරේ පැහැදෙන්නේත් නැහැ. එහෙනම් ඒක පිළිපදින්නා වූ සංඝරත්නයේ සුපටිපන්න ගුණයෙන් යුක්ත සංඝරත්නයේ කෙරේ පැහැදීමකුත් එයාට නැහැ. එහෙනම් ඒ භාගතුන් වහන්සේ ගුණ දැනගෙන දැක ගන්නවත් ධර්මයේ ගුණ දැනගෙන දැක ගන්නවත් සංඝයාගේ ගුණ දැනගෙන දැක ගන්නවත් ඒ පුජ්‍යලයට පුළුවන් කමක් නැහැ මොකද අසද්ධාව තමයි පෝෂණය කරන්නේ. මේ පැහැදීමක් තියෙන්න එපේ. නේද ඕනම දෙයක් කරන්න Tamanට පැහැදීමක් තියෙන්න ඕනේ. ඒ ඒක එහෙම නැත්තම් කරන්නේ නැහැනේ. දැන් අපි මොකක් කරේ නේද දැන් උසස් පෙළ කරන ළමයෙකුගෙන් ඇහුවොත් එහෙම ඒ උසස් පෙළ කරන්නේ කියලා විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. නේද මේ විදිහට රස්සාවක් කරන්න පුළුවන්. එතකොට එයාට ඒක විශ්වාසයක් තියෙනවා, පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීම හින්දා තමයි ඒ කරන්නේ. එතකොට මෙන්න මෙතනත් ඒ වගේ භාගතුන් වහන්සේගේ ධර්මයේ කෙරේ පැහැදීමක් නැත්නම් ඉතින් භාගතුන් වහන්සේ කෙරේ පැහැදීමකුත් නැහැ. කියන කෙනා කෙරේ පැහැදීමකුත් නැහැ. අසද්ධාව කියලා කියන්නේ ඒකයි. ඒ සංගරත්නයේ කෙරේ පෑදීමකුත් නැහැ. ඉතින් අසද්ධාව තියෙන කෙනාට භාග්‍යතුන් වහන්සේ තනදී පෙන්නනවා මහණෙනි අසද්ධාව තියෙනවා නම් අයෝනිසෝ මනසිකාරය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇයි ඇත්ත පේන්නේ නැහනේ. දැන් යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි අතර වෙනසක් තියෙනවා. දැන් ඔය ඇත්තොන්ට මතක තියාගන්න යම් කිසි විදිහකට දෙයක් ඔය කරනකොට කියනකොට එතන ඒ සිහියෙන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද මේක ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති හින්දා. හ්ම් ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති හින්දා එතන සිහියෙන් කරන්න බෑ. ඒ කරන්න බැරි නිසා තමයි එයාට අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙන්නේ. එතන අයෝනිසෝ මනසිකාරය තියෙනවා නම් පින්නතුනේ එයාගේ සතියක් නැහැ සම්පජන්‍යයක් නැහැ. ඒ කියන්නේ අසතිය තියෙන්නේ. සිහිය සිහියක් කියන එකක් එන්නේ නැහැ එයාට. එතකොට එයා හැම වෙලේම සිහිය පවත්වන්න උත්සාහ කරන්නේත් නැහැ. එතන සිහියක් ඇත්තෙත් නැහැ. ඒ නිසා ඉතින් අසතියෙන් කටයුතු කරනවා. මොකද ජීවිත කාලෙම ඉතින් අසතිය කියන එක පුරුදු කරන්න දෙයක් නැහැ. භාගතුන් වහන්සේගේ ධර්මය ඇහෙන්න එහෙම සත්පුරුෂයා ආශ්‍රය කරේ නැත්නම් අපිට ඇහිලා තියෙන්නම මුළු සංසාරෙම වැඩිපුර අසත් ධර්මෙම තමයි. ඒ හින්දා අපිට මේ අසත් ධර්මෙ පුරුදු කරන්න 아무තු දෙයක් නැහැනේ. ඒක ඉතින් අර ගංගාවේ පහළට ගලාගෙන යනවා වගේ ඉතින් රාග දෝෂ මොහොත් එක දිගින් දිගට දිගින් දිගට ඉතින් යන්නේ එක වෙනවා. හැබැයි මේ අසත් ධර්මේ කෙනා ඉතින් මේ වගේ අසතිය පුරුදු කරන්න යන්නේ මොකද සිහියක් නැතුවමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒකනේ සතිපට්ඨාන කියලා වෙනම සූත්‍ර දේශනාවකුත් තියෙනවානේ නේ සිහිය වඩවන හැටි. එතකොට මේ සිහියෙන් ඉන්න එයාට පුළුවන් කමක් නැති නිසා එයාට සම්පජන්ණයක් නැහැ. ඒ කියන්නේ කෙලෙසයක් ආවහම කෙලෙසේ නැති කරගන්න එයා ක්‍රමයේ දන්නේ නැහැ. කෙලෙසේ කොහොමද නැති කරගන්නේ කියලා ක්‍රමයේ දන්නේ නැහැ. එහෙනම් අයෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා එහෙනම් අසති අසම්පජන්ණයෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට අසතියයි අසම්පජන්ණයයි තියනවා නම් සිහිය නැත්තම් මොකද වෙන්නේ? ඇහැ අසංවර වෙනවා. කන අසංවර වෙනවා. නාසය අසංවර වෙනවා. දිව අසංවර වෙනවා. කය අසංවර වෙනවා. මේ ආයතන හයම මන දක්වාම මේවා අසංවර වෙන එකට කියනවා ඉන්ද්‍රිය අසංවරය කියලා. මොකද අසංවරය කියලා කියන්නේ? දැන් ඇහැට රූපයක් එනකොට දැන් අපි හිතමුකෝ ඒ රූපය ලස්සනයි, හොඳයි, මනවයි, මගේ කරගන්න තිබුණා නම් හොඳයි. මේ වගේ රූප නැවත නැවත මට දකින්න තිබුණා නම් හොඳයි. ඉතින් ඒක ඒ එහෙමනේ හිතෙන්නේ. නේද? අර જાති එකක් ගන්න ඕනේ, අර જાති කෑමක් කන්න ඕනේ, ඒ જાති සින්දුවක් අහන්න ඕනේ, ඒ හඬ අහන්න ඕනේ. ඉතින් ඉන්ද්‍රිය සංවරයක් නැහැ. මොකද එයා දන්නේ නැහැනේ මොකද්ද කරන්න ඕනේ කියන කාරණා. ඉතින් ඒ දිගට මේක යනවා. ඉතින් ඒ නිසා ඉන්ද්‍රිය අසංවරයක් ඉතින් එයාගේ තියෙනවා. ආයතන අසංවරයි. අතට ඉන්ද්‍රිය අසංවර කෙනා එයා දුෂ්චරිතයේ දෙනවා. දැන් ඇහැට රූපයක් ලැබුණාම නැති කාන්තාවක් පුරුෂයෙක් කරේ සතෙක් කරේ දැක්කයි කියලා හිතන්නකො. එයා දුෂ්චරිතයේ දෙනවා කියලා කියන්නේ දැන් සතාව දැන් සාමාන්‍යයෙන් හොඳ පැත්තේ ඉන්න කෙනෙකුට මේ සතාව කෑමක් කියලා පේන්නේ මරාගෙන කන්න ඕනේ කියලා එමෙ හිතෙන්නේ. අර පුජ්‍යලට මොකද හිතෙන්නේ මේ මරාගෙන කන්න ඕනේ. එහෙනම් එයාට ප්‍රාණඝාතයේ ඉන්ද්‍රිය අසංවර වෙනකොට ප්‍රාණඝාතය අර දැකපුවාම නේද ඔය ගම් වල ඉන්නවා මාළු හැම ඉන්න තැනක යනකොට එහෙම මේ මිනිස්සයා ඒ මාළු ටික එතනම ඉද්දි හිතෙන් මේවා කරලා හොදි හදලා කාලත් ඉවරයි. ඒ කියන්නේ එයාට එහෙම තියෙන්නේ එයාගේ අනිත් පැත්තට තියෙන්නේ. ඒ කියන්නේ හිත දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ අසම්පජානකාරී ස්වභාවය නිසා, අසතිය නිසා, ඉන්ද්‍රිය අසංවරභාවය නිසා ප්‍රාණඝාතය කරනවා. ඒ වගේම හොරගම් කරනවා. මොකක් හරි දෙයක් ගත්ත ගමන් දැක්ක ගමන් ඒ ගන්න හිතෙන. එයාට මගේ කරගන්න හිතෙනවා. ඒතර කාමයේ වරද හැසිරෙන්න හිතෙනවා. කාන්තාවන් පුරුෂයන් තමන්ගේ නොවන කට්ටියත් එක්ක නේද? නීති අනුකූල නැති කට්ටියත් එක්ක ඒ වගේ හිතෙන. ඒතෙන් දන්නේ නැති නිසා. ඒ වගේම බොරු කියන්න හිතෙනවා. ඒ වගේම මුසාවාද විතරක් නෙවෙයි පරුස වචන, තද වචන කියන, අසභ්‍ය වචන කියනවා. කේලම් කියනවා. ඒ වගේම රාජකතා, චෝර කතා ආදී වශයෙන් සම්ප්‍රප්පලාප කියනවා. එතකොට කයෙන් සිදුවෙන වැරදි තුනක් අතන තියෙනවා. වචනයෙන් සිදුවන වැරදි හතරක් වෙනවා. ඊළඟ වැරදි දෙක තුන තියෙන හිතේ. ඒක තමයි මගේ වේවා කියලා හිතෙනොත් හිතනවා. ඒකට කියනවා අවිජ්ජාව කියලා. නේද? ඊළඟට නසන කැමැත්ත, නසන්න තියෙන කැමැත්ත නැත්තම් හොඳයි කියලා හිතන කැමැත්තට කියනවා ව්‍යාපාදේ. ඊළඟට ව්‍යාපාදේ අනිත් එක තමයි අවසාන තියෙන මිත්‍යා දෘෂ්ටිය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පින්නතෝනේ මේ දුෂ්චරිතය. ඒ කියන්නේ ඉන්ද්‍රිය අසංවර නම් එයා දන්නේම නැතුව දුෂ්චරිතය දෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතය. එනින් ඉන්ද්‍රිය අසංවරය තියෙන කෙනා ත්‍රිවිධ දුෂ්චරිතේ දනා ත්‍රිවිධ දුෂ්චරිතේ තියෙන කෙනාට නීවරණ නිවන වැහෙනවා. එතකොට මේ නීවරණ තියෙන පංච නීවරණ කියලා කියනවානේ ප්‍රධාන වශයෙන්. මොනවාද ඒ නීවරණ වල තියෙන්නේ? කාමච්ඡන්දය. එතකොට කාමච්ඡන්දය තියෙනවා. එතකොට ව්‍යාපාදය තියෙනවා. තීන මිද්ද තියෙනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්චය තියෙනවා. විචිකිච්ඡාව තියෙනවා. ඊළඟට විදිහට සැකේ යනාදී වශයෙන් මේ ආදී වශයෙන් පංච නීවරණ ඇති වෙනවා. දැන් එතකොට එතන පෙන්වන්නේ කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒක කාමච්ඡන්දය ගත්තාම පින්නතුන් දන්නවා. දැන් කාම දේවල් තියෙනවානේ දැන් ඔය රූප දැක්කට ස්ත්‍රීන් පුරුෂයන් ආහාර දැක්කට ඒවා මතක තියන්න කාමයන් නෙවෙයි ඒවා. ඉෂ්ඨකාන්ත මනාපයි කියලා අපි දාගත්ත සංකල්පය තමයි කාමයන් වෙන්නේ. ඒ කියන්නේ දැන් නිකම්ම නිකං මේ තියෙන දෙයක් විතරයි නිකං රූපයක් විතරයි ඒක. නමුත් අපි දාගෙන තියෙනවා මේ කෑම රසයි කියලා. නේද? මේක ලස්සනයි කියලා. අන්න එහෙම දාගෙන තියෙන හිතේ තියෙන උදේ තුලින් තමයි ඒවල කාමයන් බවට පත් කරගන්නේ. එතකොට ඒකට තියෙන කැමැත්ත තමයි ඒව නැවත නැවත ස්පර්ශ කරන් තියෙන කැමැත්ත තමයි කාමච්ඡන්දය කියලා. ඒකින්ද තමයි ඉතින් රූප බලන්න කැමතියි කියලා අපි චිත්‍රපටි පෙන්වන්න ඇරයි යනවා නාට්‍ය පෙන්වන්න ඇරයි යනවා නේද එක එක දේවල් පෙන්වන්න අපි ඇරය යන්නේ කොච්චර දුර ඇරය යනවද බලන්න එක එක රූප පෙන්වන්න වාහන දාගෙන අපි අරන් ගිහලා පෙන්වන්නේ ඒ කාමච්ඡන්දේ තමයි සින්දු ආහන්න ශබ්ද ආහන්න ඒ වගේ අපි කොච්චර මේවා කරනවද නේ රසයන් පස්සේ එළවනවා අහවල් හෝටලෙට මරන් ගිහින් කන්න ඕන කියලා. ඒවා තමයි ඉතින් කාමච්ඡන්දයන් කියලා කියන්නේ. මුද්‍ර කාමච්ඡන්දේ තියෙන ආකාරයට. ඉතින් ඒ වගේ ව්‍යාපාදේ තියෙනවා. ව්‍යාපාදයේ කියපුවාම මේ නුරුස්සන ස්වභාවය, ගැටෙන ස්වභාවය, දේශපැත්තත් එක්ක එන්නේ ඒක. දැන් මොකක් හරි Tamanට කැමති විදිහට තිබුණ නැත්නම් මොකද වෙන්නේ? හොඳ දේ උනත් දැන් කෑම උනත් ඒ වගේ රස කෑම කියලා ගන්න යනකොට මොකද වෙන්නේ? අනිත් පැත්තට ඒකට එනවා මේ ලුණු වැඩි. කනකොට ලුණු වැඩි. දැන් ගැටෙනවද නැද්ද? ගැටෙනවා. ඒකද කියන්නේ ව්‍යාපාදේ. එහෙනම් කාමච්ඡන්දේ ව්‍යාපාදේ තියෙනවා. ඊට පස්සේ බයින්න පටන් ගන්නවා. ඉතින් අර දිගට දිගට පුරන. ඉතින් තීන මෙන්ඩේ තියෙන හිත විසිරෙනවා. මොකද මේ මේකට වඩා අනිත් එක හොඳ ඇති කියලා තව එකක් බලනවා. දැන් අපි එක හිතක් හොඳයි නම් ওই හිතේ දිගටම ඉන්න පුළුවන් යන්න එපා. ඇයි නිකන් ඉන්න ගමන් කල්පනා කරනවා ඇයි මේ හිත තව එකකට පයින්නේ කියලා. මේ හිතෙන් තව හිතකට පයින්නවා. තව හිතකින් තව හිතකට පයින්නවා. නිකන් අර වඳුරේ පයින්නවා වගේ එකක් අත්තක් අල්ලනවා අනිත් අත්ත අල්ලපු අත්ත අතාරිනවා. හිත දිහා බලා ඉන්නකොට තමයි ඔක තේරෙන්නේ. ඈ එහෙම පැන පැන පැන පැන යනවා. ඒතර ඒ පැන පැන යන්නේ ඇයි? තව එකක් හොඳ ඇති කියලා හිතනවා. ඉතින් තිබ්බ එකත් අර විදිහ නම් හොඳ නැත්තම් අල්ලන එකත් ඔච්චර තමයි. අල්ලපු එකක් නැහැ නේද? පය ගහපු එකක් නැහැ කියලා කියන්නේ ඒක තමයි ඉතින්. ඉතින් ඔය විදිහට පංච නීවරණ මෙතන එනවා. පංච නීවරණ එනකොට පින්නතුනේ ඒ පංච නීවරණම තමයි උද්දච්චයේ තියෙන කුක්කුච්චය කියන්නේ පසුතැවෙනවා. මොනවා පසුතැවෙන්නේ? කරපු නරක ගැන පසුතැවීම යාට ඒක තියෙනවාමයි. කර කරගන්න බැරිච්ච හොඳ ගැනත් පසුතැවීම එනවාමයි. ඊළඟට බුද්ධ ආදී අටතැන් ගැන සැකේ මේ සැකයෙන් දෙන්න තින් තව වැඩි වෙනවා. බුදුහාමුදුර ගැන විශ්වාසයක් නැහැ. මෙහෙම ධර්මයක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් ඒව ඔක්කොම හේතු වෙලා එයාගේ තව තවත් මොකද වෙන්නේ? මෝහය වැඩි වෙනවා. මෝඩකම වැඩි වෙනවා. මේ දුක කියන එක එයා දන්නේම නැත යනවා. මේ සංසාරයේ දුකයි කියන එක මේ ලෝකේ සංසාරේ මොකද බලන්නකෝ පළවෙනි බුදු වදනම දේශනා කරන්නේ මොකද්ද? දුහා චතුරාර්ය සත්‍යයේ පළවෙනි සත්‍යම දේශනා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍යනේ. මේ දුක්ඛ ආර්ය සත්‍යය තෙන් එයා දන්නේ නැහැ. ඉතින් දන්නේ නැහැ කියන්නේ අවිද්‍යාව. එහෙනම් බලන්න මේ අසත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් කවදාවත්ම අපිට මේකෙන් ගැලවීමක් වෙන්නෙම නැහැ. එහෙනම් මේ අවිද්‍යාව අඳුරෙන් අඳුරටම යනවා කියන කාරණාව තමයි එතන පෙන්වන්නේ. ඉතින් බලන්නකො අනිත් පැත්ත ඊට පස්සේ සත්පුරුෂයෙක් ආශ්‍රය කරා. සත්පුරුෂය ආශ්‍රය කරනකොට මොකද වෙන්නේ කියලා ඔක උත්තරින් තමයි හොඳට අපිට තේරෙන්න පටන් ගන්න. දැන් සත්පුරුෂය ආශ්‍රය කරනකොට කවුද මේ සත්පුරුෂයා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය යම් කිසි කෙනෙක් දේශනා කරනවනම් එයා තමයි සත්පුරුෂයා. මේක තමයි දුක. දැන් ඔය ඇත්තන්ට දේශනා කරනවා ජාතිපි දුක්ඛා. ජාතිය දුකයි. ඉපදෙන එක දුකයි. අපි නිරේ ඉපදුනත් දන්නවා නිරේ කියන එක මහා දුකක්. තිරිසන් ලෝකේ ඉපදුණා දුකයි. പ്രേත ලෝකේ ඉපදුණා දුකයි. නේද? අසුර ලෝකේ ඉපදුණා සතර අපායේ කොහේ ඉපදුණා දුකයි. ඊට පස්සේ ඒ දුක්ඛයත් එක්ක ඊළඟට මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක කොහේ ඉපදුණා ඔය දුක නැත්තේ නෑ. බ්‍රහ්ම ලෝකෙට ගියත් දුක තියෙනවා. දිව්‍ය ලෝකවල දුක තියෙනවා. ඉතින් මේ දුක අවබෝධ කරන්න ඒ කියන්නේ දුක දැන් අවබෝධ කරපුත් මේක්නේ සත්පුරුෂයා කියලා කියන්නේ. එතකොට අර ගෙදර මෙතන එතකොට මතක තියාගන්න ඒ සාමාන්‍ය ජීවිතය කියන හොඳ පුජ්‍යලයා කියන කෙනා නෙවෙයි මෙයා. සාමාන්‍ය ජීවිතය කියන්නේ ඔයාලට කණ්ඩාන් දෙන්න දෙනවා නම් ඒ වගේ මොන හරි උදව් කරනවා නම් එයා ඔයාලගේ తాවකාලික දුකට තමයි විසඳුම් දෙන්නේ. ගයක් නැත්තම් ගයක් හදලා දෙනවා. එතකොට පොඩි විසඳුමක් හම්බ වෙනවා. හැබැයි සංසාරයේ මේ සංසාරි දුකට විසඳුම හම්බ වෙනවද? නෑනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ දුක්ඛ ආර්ය සත්‍ය මිසක් සාමාන්‍ය දුක නෙවෙයි. ඒ දුක නැති කරගන්න සල්ලි හම්බ කරගත්තාම පුළුවන්. ගෙවල් හදව කරා හැබැයි බුදුහාරෝ දේශනා කරේ සල්ලි තිබ්බත් දුකයි නැතත් දුකයි. හොඳට මතක තියාගන්න. ඒ කොයි කොහම වුණත් පොඩි දරුවගේ නම් අපි වයසට යන එක සිද්ධ වෙනවා හැම මොහොතකම. එහෙනම් ජාතිපච්චයා ජරා මරණ අපි හැම කෙනාටම උරුමයි. ඉතින් මේක දේශනා කරන අය උත්තරමය. ඒක භාගතුන් වහන්සේ තමයි පළවෙනි කල්යාණ මිත්‍යා අපේ සත්පුරුෂයා. ඊට පස්සේ රහතන් වහන්සේලා ඒ වගේ මේ ධර්මය අවබෝධ කරගත් උත්තමයන් වහන්සේලා තමයි සත්පුරුෂයෝ කියලා කියන්නේ. එහෙනම් සත්පුරුෂය සංසේවනය කරන්න සංසේවනය කරන්න ඇහෙන්නේ මොකද්ද එහෙනම්? සද්ධර්මයමයි. එහෙනම් සද්ධර්මය ඇහෙනවා. ඒක තමයි අර චතුරාර්ය මෙන්න මේ දුකට හේතුව. ජාති වෙලා, ජරා වෙලා මේ විදිහට මනුෂ්‍ය ලෝකේ බලනකො හැම මොහොතකම අපි ජරා විවිගෙන යන්නේ මේ. නේ දිරනවානේ. කොයි වෙලේද නවතින්නේ මන් රූප කලාප වලින් හැදිච්ච කය වෙනස් වෙන එක නවත්තන්න බෑ කාටවත්. ඒක තමයි ඇත්ත. අපි මොන විදිහේ දේවල් කරත් මේක දිරලා ලෙඩ වෙලා මැරිලා යනවාමයි. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක සිද්ධ වෙන එක ඒක පැහැදිලි. ඉතින් මේක මේ අහපුවාම ප්‍රඥාවන්ත කණ්ඩායමක් ඉන්න හැමෝටම තේරෙන්නේ නැහැ. ඒතර මේ සද්ධර්මයේ ඇහුනහම සත්පුරුෂය සංසේවණයෙන් සද්ධර්මය ඇහෙනවා. ඒතර සද්ධර්මය අහන කෙනාට ඇති වෙනවා ඒ සද්ධර්මය අහන කෙනාට ඇති වෙනවා ශ්‍රද්ධාව. මොකද මේ ශ්‍රද්ධාව කියන්නේ පැහැදෙනවා. මොකද්ද? මේක ඇත්ත නෙවෙන්න සත්‍යයක් නේ. මේ කොහෙවත් නෙවෙයි මේක තියෙන්නේ මගේ ජීවන පැවැත්මම තියෙනවානේ මේ දුක. එහෙනම් මේ දුකට හේතුව මොකක්ද? මේ දුකට හේතු වෙලා තියෙන්නේ අපි නැවත නැවත මේ වගේ ඉපදෙන්න තියෙනා වූ තණ්හාව. නැවත නැවත මේ විදිහට මගේ කරගන්න තියෙන කැමැත්ත. දැන් මේ කය හදාගෙන තියෙන්නේ පෙරව තණ්හාවකින් මේ හදාගත්ත කය හදලා තියෙන්නේ. එහෙනම් තණ්හාවේ ඵලයක් තියෙනවා. ඉතින් බලන්නකො මේක මොනතරම් අමාරුද කියලා උදේ ඉඳන් රැ වෙනකන් එක විදිහට කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ. මේ මේ මහ පොළවේ තියාගෙන ඉන්න මොනතරම් අමාරුද කියන ඉස්කෝලේ යවන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ උගන්වන්න ඕනේ කණ්ඩ හොයන්න බොන්න හොයන්න නාන්න හොයන්න ඇඳුම් අඳවන්න ඕනේ නේද මේක කොච්චර රිදෙනවද බලන්න අතපය නමාගෙන ඉන්න බෑ දිගරගෙන ඉන්න බෑ එක විදිහකට අපි ඉන්නවත් බෑනේ අපි ඉරියව් මාරු කරන්නේ නැහැ කියලා අපි හිතලා තියෙනවද බලන්න. ඇයි අපි ඉරියව් මාරු කරන එක ඉරියව්වක ඉන්න බෑනේ අපිට. ඇයි? දුකයි. පෙටකෝපදේශේ පෙන්නම අපි ඉරියව් මාරු කරන්නේ මෙන්න මේ දුක හින්දාම. ඉතින් මේක දැනගත්තට පස්සේ පෙන්නත මේ මේ මේ ධර්මය මේ සද්ධර්මයනේ මේක ඇත්තනේ මේ තණ්හාව හින්දා තමයි මේ දුක. ඒක දැනගත්තට පස්සේ තණ්හාව නැති කරනවා නම් එහෙනම් දුකක් නැහැ කියන එක Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක තමයි නිවීම. එහෙනම් නිවෙනවා නම් එයාට ඒ නිවෙන පාර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේක දේශනාව අහනවා කියලා කියන්නේ ඒ දේශනාව තමා තුළින් පේන්න පටන් ගන්නවා. එහෙනම් ඒක පච්චත්තං වේදිතබ්බෝ. තමා තුළින් ඒ ධර්මය පේනවා. තමන්ගේ ජීවිතේ මොනතරම් ශෝක පරිදේව මේ ඔක්කොම දුකයි කියන එක පේනවා. පේන්න පේන්න පේන්න පේන්න මේ ධර්මයේ තුලින් ඇත්ත නේනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. මේක තමයි පරම සත්‍ය මෙතනින් යන සත්‍යයක් අපි ඔක්කොම මුසාවක ඉන්නේ බොරුවක ඉන්නේ බුදු පියාණන් දේශනා කරේ නම් මේකයි. එහෙනම් අන්න ඒ උත්මයන් කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදෙනවා. ඒ භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා. එතකොට ඒ භාගතුන් වහන්සේ කෙරෙහි පැහැදෙනා විතරක් නෙවෙයි. ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කෙරෙහි පැහැදෙනවා. ධර්මයේ තුලින් තමයි බුදුහාමුදුර දකින්නේ. එහෙනම් ධර්මයේ අහනවා දැන් දැන් සත්පුරුෂයා දේශනා කරන ධර්මයේ අහනකොටම තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඇති වෙන්නේ මොකෙන්ද? කනට ඇහෙන ධර්මයෙන් නේද? එහෙනම් කනට ඇහෙන ධර්මයෙන් තමයි බුදුහාඳුර දකින්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ජීවිතේ බුදු පිළිමයක් දිහා බලපුවාම බුදු පිළිමය දැක්කට ඒ බුදු පිළිමයට අර තියෙන්නේ අර ප්‍රාථමික ගණයේ සද්දාවක් තමයි තියාගෙන අපි එතන වඳින්නේ. ධර්මය අවබෝධ කරගත්තේ නැති කෙනෙක්. නමුත් ධර්මය අවබෝධ කරගත්ත කෙනාට ওই තියෙන මැටි පිළිමේ කොන්ක්‍රීට් පිළිමේ නෙවෙයි පේන්නේ. අර ධර්මයේ තුලින් දැකපු බුදුහාඳුර තමයි පේන්නේ. ඒ උත්තමයා මෙහෙම කෙනෙක්නේ. ඒ උත්තමයාට අපි ඒ වන්දනා කරන්න ඕනේ ඒ ගුණය දැනගෙනමයි. නම් භාගතුන් වහන්සේ දේශනා කරපු මේ ලෝක විදූ කියන ගුණය Tamanට පේනවා. ඒ ලෝකයේ ඇත්ත මේකයි. එහෙනම් භාගතුන් වහන්සේ මට මේ විදිහට ලෝකයේ ඇත්ත මම මේ විදිහට අවබෝධ වුණා නම් ඒ උත්තමයට මොන විදිහට අවබෝධ වෙන්නේ නැද්ද කියලා එක භාගතුන් වහන්සේගෙන් තව තවත් ශ්‍රද්ධාව ඇති වෙනවා. පැහැදෙනවා. ධර්මයට පැහැදෙනවා. සුපටිපන්න ගුණය කියලා කියන්නේ ලෝකේ අතහැරලා ලෝකේ කියන්නේ මේ පැවැත්ම අතහැරලා නිවන්ට යන්න තියෙන කැමැත්ත. ඒකට යන පිරිස තමයි සුපටිපන්න ගුණයෙන් යුක්ත සංඝ රත්නය. ඒතර සාරිපුත්ත මග්ගල්ලාන උත්තමයන් වහන්සේලා විතරක් නෙවෙයි. ඔය ඇත්තන්ටත් ඒ සිතවිල්ල යම් කිසි වෙලාවක ඇති වෙනවා නම් ඔය ඇත්තන්ගෙත් යම් කිසි ප්‍රමාණයකට හරි මොකක්ද ඇති වෙන්නේ? සුපටිපන්න ගුණය ඇති වෙනවා. එහෙනම් කාතුලින්ද දැන් මේ ධර්මය දකින්නේ? සමාතුලින්. නේද? තමා තුළින් දකින බුදුහාඳුරන්ගේ ගුණ යම් ප්‍රමාණයකට. තමා තුළින් දකින ධර්මයේ ගුණ, තමා තුළින් දකින සංඝයා ගුණ අන්නේ පැහැදීම ඇති වෙන. ඒ ඒ පැහැදීම ඇති වෙන මේ පුජ්‍යලයා ශ්‍රද්ධාව ඇති වෙන කෙනාගේ එහෙනම් ඒ දේශනා කරපු ධර්මය අනුව එයාගේ හිත පිහිටනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. එතෙන්නම් බලන්න යම් කිසි කෙනෙක් සෝතාපන්න වෙන්න අවශ්‍ය නම් ඒ සෝතාපන්න වෙන අංග ටිකක් තියෙනවනේ පින්නතුනේ. අරගෙන සෝතාපන්න අංග. එහෙනම් සෝතාපන්න අංග වල පළවෙනි එක තමයි සත්පුරුෂ සංසේවය. ඊළඟට සද්ධර්ම ශ්‍රවණය, ඊළඟට යෝනිසෝ මනසිකාරය. එහෙනම් දැන් හරිනේ දැන් මෙතන යෝනි සද්ධාව තියනා නම් යෝනිසෝ මනසිකාරයට ඇති වෙන මොකද ධර්මය අහපු හින්දා. එයා ඒ මොහොතේ ඉඳන් කල්පනා කරන්නේ මේ ධර්මයේ දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට යදෙන්න. මොකද එයා දන්නවා දුක ඇති වෙන දේ මොකද්ද? එහෙනම් දුක ඇති කරගන්නේ කොහොමද? එහෙනම් මේ දුක ඇති වෙනා නම් ඒ ඇති වෙන දේ අත්හරින්න එයා දන්නවද? නේද? දැන් ඉස්සර දන්නේ නැහනේ. ඉස්සල්ලා එහෙම දෙයක් දැනගෙනම නැහැ. මොකද අසත්පුරුෂය ආශ්‍රය කරේ. අසත්පුරුෂය ආශ්‍රය කරනකොට කියන්නේ ආ මගේ කරගන්න, මගේ කරගන්න අර දුකම ගෙනත් දෙනවා අපිට. ඒක මතක තියාගන්න මේ ඒකනේ දෙමාපියන්ටත් වඩා ඉන්න සත්පුරුෂයා තමයි කවුද? භාගතුන් වහන්සේ. මොකද උන්වහන්සේ තමයි මේ සංසාරේ ඉන්න මේ මූලික අපිට දෙමාපියෝ අපිට ඇදිදඩි කරන්න අපිට හොඳ ගුණධර්ම කියලා දෙන්න ඒක උදව් කරන එක හරි. නමුත් සංසාරයත් එක්ක ගත්තාම පින්නතුනේ අපි සංසාරයෙන් නැවත නැවත මේ දුකටපත් වෙන එක. දැන් අම්මගේ කුසේ මාස 9ක් ඉන්නවා කියන එක කොහොමතරම් අමාරුද බලන්න. නැවත මේ ගර්භාෂයක් ඇතුලේ නිකන් ඉඳගෙනවත් අපිට ගර්භාෂයක් තියන් මේ පුටුවක ඉඳගෙනවත් ඉන්න පුළුවන් මාස 9ක්. හ්ම් කකුලක්වත් හොල්ලන්නේ නැතුව කකුල් දෙක නමාගෙන අර අසුචි වලක් වගේ එකක් ඇතුලේනේ පේන්නේ. ඒ නිසා මේ වගේ මේ ගබ්බෙන් ගබ්බේට වෙනතන් ගර්භාෂයෙන් ගර්භාෂයට යනවා කියන එක මොනතරම් දුකක්ද හිතා ගන්නත් බැරි තරම්. ඒ නිසා මේක දැනගත්ත කෙනා මේ දුක ඇති වෙන දේ නැවත කරන්න එයා කැමැත්තක් ඇති වෙන්නේ දුක ඇති වෙනවා නම් මොකක් හරි හේතුවකින් ඒ තණ්හාව දුරු කරන්නම එයාගේ හිත ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. ඉතින් එහෙනම් යෝනිසෝ මනසිකාරය තියෙන කෙනා. දැන් යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයාගේ සිහිය පවතිනවා. මොකද මේ සිහිය කියලා කියන්නේ? එතකොට එයා දන්නවා මේ හැම දෙයක්ම දැන් සිහිය නැති වුණොත් එම අයත් මන් දුකටපත් වෙනා හින්දා සිහිය තියාගෙන සම්පජන්නේ සිහියෙන් සම්පජන්නේ මොකද සති සම්පජන්නේ කියලා කියන්නේ මොකක් හරි අරමුණක් ඇහැට හරි කනට හරි මේ වගේ තැනකට අපි මේ ආයතන වලට එනවනේ. ඒ එනකොට ඒ අරමුණ නිසා Taman දුකටපත් වෙනවා කියලා දැනගත්තාම ඒ දුකටපත් වෙන කෙලෙසය අපි නැවත නැවත පෝෂණය කරන්නේ නැති බවට Taman තහවුරු කරගන්නවා. අනේ මගේ තිබුණා නම් හොඳයි මට තිබ්බා නම් හොඳයි කියලා අර යන්නේක නවත්තන අය. නවත්ත ගන්න උත්සාහ කරනවා, විරිය කරන එකට. ඉතින් සති සම්පජාන්නේ වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට විතරයි. එතකොට එයා දිගින් දිගටම සංසාරේ දුකයි කියන දකින නිසා චුට්ටක්වත් එයාට මේ සංසාරේ දික් කරගන්න උවමනාවක් නැහැ. සංසාරේ කෙටි කරගන්න එයාට ප්‍රඥාව පහළලා නැති. ඒ ප්‍රඥාව පහළෙච්ච කෙනා හැම වෙලේම උත්සාහ කරන්නේ ඒ තමන්ගේ හිතෙන් මේක දකින්න. ඇත්ත දකින්න. මේකට කියනවා සති සම්පජාන්නේ තියනවා නම් එයානම් අනිවාර්යයෙන්ම එයාගේ ඉන්ද්‍රිය සංවර වෙනවානේ බලන්න. නේද? සිහිය තියෙනකොට ඇහැ සංවර වෙනවා. දැන් මේ ඇහෙන්නේ ප්‍රශ්න ඇති කරගත්තේ. ඒ කියන්නේ ඉස්සල්ලා අපි දන්නේ නැතිව ඇහැට රූපයක් එනකොටම අනේ මේක තිබුණා නැබන්නේ ඒක මොනතරම් දුකක් වෙනවද කියලා. පාරේ යනකොට ඔන්න මල් ගහක් තියෙනවා මිකුණන තැනක. ඉතින් මේ මල් ගහ අපේ ගෙදරට ගිනිහිල්ලා ගිහිල්ලා හදාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා කියන්නේ. ඔය හරහා ඇති වෙන දුක්ඛන්දරය බලන්නකෝ. දැන් ওই පාරේ තියෙන මල් ගහ ගන්න අපි වෙහෙසෙන්න එපා. රස්සාවක් කරන්න. එහෙනම් රස්සාවක් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඒකට ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් ඔක්කොම කරලා ඉවරලා ගත්තයි කියලා කියන්නකෝ. එතකොට ගත්තට පස්සේ ඕක ආරක්ෂා කරගන්න ඕනේ. බයයි දැන් මේක මගේ කරගත්තට පස්සේ. ඊට පස්සේ දැන් මේක අර පොළොවේ ඉන්න පණුවත් මරලා මොකද කරන්නේ? ඒක හදන්න ඕනේ. දැන් පොළොවේ ඉන්න සත්තුගේ මැරෙනවනේ මේ හදනකොට. ඊට පස්සේ හැදුවට පස්සේ ඒක ආරක්ෂා කරගන්න වැටක් අහන්න ඕනේ. ඊට පස්සේ එකෙන් ඉන්න කාගෙන් හරි ආරක්ෂා කරන සත්තුන්ගෙන් එහෙම ආරක්ෂා කරගන්න මේවා කරන්න ඕනේ මල් පැල හදපුවාම හරි මොනවා හැදුවා වුණත් එහෙනම් ඒක ආරක්ෂා කරගන්න එක එක දේවල් කරන්න ඕනේ සමහරකට ගහන්න එනවා බයින්න එනවා ඒ වගේ දේවල් කරලා මොකද වෙන්නේ ව්‍යාපාදේ යනවා ඉතින් එහෙනම් දැන් මේ හරහා ඇති වෙන දුක්ඛ කන්දරාව ඊට මේ වගේ මල් නේද මේක මැරුණොත් එහෙම තියෙන දුක ඊට දැන් මේ මල මේද මල් පිපුන්නේ නැත්තම් ඊට පස්සේ මේ මල නැවත නැවත නැවත නැවත මේ මේ භවයේ දුක මේ මල් වලට තියෙන ආසාව හින්දා නැවතත් මම මල් බලන්න මොකද වෙන්නේ ඉපදෙනවා ආයෙත් ඇහැක් පහළ වෙනවනේ මට එහෙනම් නැවත ඇහැක් මට පහළ වෙනවා නම් ඇහැ ජරාවටපත් වෙනවනේ මගේ ජරා වෙනවා දිරනවා ඇහැ මැරෙනවනේ ඇහැ ලෙඩ වෙනවනේ එහෙනම් කනත් එහෙමනේ එහෙනම් මුළු පැවැත්මම ආයෙ දුකටපත් වෙනවමයි එහෙනම් මේ භවයේ දුකයි සංසාරයේ දුකයි හරි මේක දන්න කෙනා නහත්ත ගන්න බලන්නේ. ඉතින් මේක මහා ලොකු මේ මේ මේ මේකක් නෙවෙයි. ඒක තමයි කල්යාණ මිත්‍රය හරියට මේ කාරණාව දේශනා කරනවා. ඒ කාරණාව දේශනා කරන කෙනා ප්‍රඥාවන්තයා ඒක අහගෙන ඒ අනුව එයාගේ එහා පරිස්සම් කරගන්නවා. කන පරිස්සම් කරගන්නවා. සින්දු ආහා ඒකනේ ඉතින් බුදුහාන ශික්ෂාපදවලත් කියවනේ. දැන් ශික්ෂාපදයක තියෙන ඒ සංවරයයි අවබෝධයෙන් ඇති වෙන සංවරය වෙනස් වෙනතුනේ. දැන් ශික්ෂා පදයක කියන්නේ ආ සින්දු අහන්නේ නැහැ කියලා වෙන පැත්තටලා ඉන්න පුළුවන්. දැන් මෙයා අවබෝධයෙන් සින්දු අහන්නේ කියන්නේ සින්දු වලින් ඇති වෙන්නේ මේ විදිහට නැවත නැවත නැවත නැවත මට කණක් හම්බ වෙනවා. ඒ හින්දා මේ වගේ සංසාරේ මෙයා ගිහිල්ලා දුක් විඳිනවා කියන දන්න කෙනා ඒවට තියෙන ආසාව නැතිලා. ඒවට තියෙන තණ්හාව නැතිලා. ඒ හින්දා එයාගේ කන සංවරයි. මොන තරම් සින්දු දැම්මත් එයාට වැඩක් නැහැ. ඒකනේ රහතන් වහන්සේලා ඉන්නේ පැත්තකට වෙලා. මොනවා දැම්ම මොන රූපේ ගැනල්ලා නේද කාන්තාවක් රහතන් වහන්සේගේ කාමරේ නිර්වතෙන් යන තිබ්බත් වැඩක් වෙන්නේ නැහැ. ඇයි දන්නා මේක ඇති වැඩක් නැති බව. ඒ මේ කය අසුචි ගොඩක් මේක දෙතිස් කුණුපයක් මේක පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතු වලින් හැදිච්ච දෙයක්. නේද මේක පොළොවට පස්සෙලා යන දෙයක් මේ රූපේ මගේ කියලා ගන්න දෙයක් නැති බව උන්වහන්සේලා දන්නවා. එහෙනම් එයාගේ ඇහැ සංවරද නැද්ද එහෙනම්? ඇහැ සංවරයි. කන සංවරයි, නහය සංවරයි, දිව සංවරයි. කෑම අරක හදා හදා කන්න ඕනේ, අරහෙන් ගිහිල්ලා කන්න. එහෙම නැහැනේ. පින්ඩපාතේ හම්බෙච්ච එක මා මේ ආහාරය අනුභව කරන්නේ මදේට, ජවයට නෙවෙයි. මේ බඩගිනි වේදනා නැති කරගෙන මේ මේ මේක යන්තම් මේ කය පවත්වාගෙන යන. වෙන මොකේටවත් නෙවෙයි. එතකොට ඒ විදිහට ප්‍රත්‍යක්ෂාල මම මේ සිවුර පරිහරණය කරන්නේ මේ මధుරංගෙන් මැස්සංගෙන් නේද? සීතලෙන් රස්නෙන් ආරක්ෂා වෙන්නත් විලිවා ගන්නත්. දැන් සාමාන්‍ය ජීවිතයේ කෙනෙක් ඇඳුම් අඳිනකොට කියනවාද මේ එහෙම එකක් කියලා. මේ වන් ලක්ෂණද කියලා අහනවනේ නික කට්ටිය වෙන. නමුත් තාතන් වහන්සේ කෙනෙක් එහෙම අහනවාද? කාගෙන්වත් ලක්ෂණයිද කියලා. එහෙම නැහැ. එහෙනම් හොඳට තේරුම් ගන්න මේ භාගතුන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ඊ타මත්ම මේ ධර්මයේ තුල තියෙන කාරණාව මේ අවබෝධ ප්‍රඥාවෙන් දැක්කම එයාට ඒ ශ්‍රද්ධාව ඇතිකෙනාම යෝනිසෝ මනසිකාරය තියෙනකොට සති සම්පජාන්නේ ඇති වෙනවා සති සම්පජාන්නේ තියෙනකොට අනිවාර්යෙන් ඉන්ද්‍රිය සංවරයි එහෙනම් දැන් පැහැදිලි ධර්මය අහපු නැති කෙනෙකුට මේ ධර්මය දන්නේ නැති කෙනෙකුට ඇහැ සංවර කරගන්න ක්‍රමයක් එයා දන්නේ නැහැ ඉතින් ඒකනේ අපි බලන්න බෙල්ල කැඩෙනකන් එහෙම මෙහෙ බල බල කොච්චර දේවල් බලනවද කියලා ඉතින් එහෙමනම් ඒ හැම රූපයකම තියෙන්නේ මේ විදිහමයි කියලා දැනගත්තනම් ඔය හැම රූපයක්ම පින්නවතනේ දන්නවද ඔක්කොම ධාතු. අර නිකන් චූටි චූටි වැලි ගොඩවල් වැලි ගොඩක් එකතු වෙනවා වැලි කැට තියෙනවානේ. ඒ වගේ චූටි අංශු වලින් හැදලා තියෙන ඔය හැම රූපයක්ම. අපේ කයත් එහෙමයි. මේක චප්ප කරලා බලන්නකෝ නිකන්. දැන් අපි අර කැරට් කැරට් තලයක් දාලා බ්ලෙන්ඩර් කරපුවාම චූටි අංශු ගොඩක් නැති. ඉතින් අපේ කයත් එහෙමයි. මේ ඇට කියලා එහෙම જાතියක් නැහැ. මස් ඔක්කොම මේ තියෙන පටවිය ආපෝ තේජෝ ආය වර්ණ ගන්ධ රස ඕජා මේ රූප කලාප. ඉතින් මේ වගේ ස්වභාවය තමයි හැම වෙලෙම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය. ආයශය තියෙන චිත්තක්ෂණ 17 රූප කලාපයකට. ඉතින් ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා කියනවා පවතිනවා තියෙනෙත් විපරිණාමය. ඒක තියෙනවා නෙවෙයි හැම වෙලෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවයේ ඡේ වෙන ස්වභාවය හැම දෙනකල යුත් ඇරි මේක දැනගත්තට පස්සේ දැකගත්තට පස්සේ ඉතින් එහෙනම් එයා මොකටද තව එකක් බැලුවත් ඒකත් එහෙමනේ. අය දිහා බැලුවත් ඒත් එහෙමනේ. මොකක් ඇහුවත් එහෙමනම් එයාගේ ඇහැ මොකද වෙන්නේ? අනේ යන ගමන දැක ගන්න අර ආරක්ෂාවටත් එක්ක හැප්පෙන්නේ නැතු යන්න බලාගෙන යනවා මිසක් නිකම්ම ඇහැ සංවර වෙනවා. එහෙනම් අලුතෙන් මෙයාට කියන්න දැහැ සංවර කරගන්න ඕනේ කියලා. එහෙම කියන්න ඕනේ නැහැ. බුදු පියාණන් ඒක ඒක තමන්ග තුලින් ඇති වෙනව සංවරය. දැන් සීලය තුලින් ඇති වෙන සංවර නැච්ච ගීතවාදිත එපා කිව්වට පස්සේ ඔන්න පැත්තෙල්ලා කාමරේට එලා ඉතින් අර සිල් රෙද්ද පොරවගෙන ඉන්න පුළුවන්. ඒක නරක නෑ හොඳයි. හැබැයි අවබෝධයෙන් සීලෙනකොට ඕනෙම නැහැ. ඕනෙම නැති වෙලා යනවා. ටික හැබැයි එකපාරට නෑ ටික ටික මේ ධර්මයෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න සංසාරයට උඩුගම් බලාපේ ඉන්නවා කියන්නේ ඒකයි. අනිත් පැත්තේ හැරෙනවා සම්පූර්ණ ජීවිතේ. ඉතින් අනිත් පැත්තේ හැරෙන්නේ මේ කාරණා නිසා ඉතින් එහෙනම් සති සම්පජාන්යෙන් ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට මොකද වෙන්නේ? එහෙනම් අර විදිහට සතෙක් දැක්කට ආයෙ ඒක මරාගෙන කන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. ඉතින් ඒ සතා නේද මනතරන් ඒ ඒ සතාට මහා කරුණාවක් ඇදෙන මේ සතත් ඇවිල්ලා මේ සංසාරේ ජාති වෙලා ජරා වෙලා ව්‍යාධි වෙලා මැරෙන කෙනෙක් අනේ මේ සතත් මේ සංසාර දුකේ අත මිදෙත්වා එහෙනම් මෛත්‍රිය වෙනවද නැද්ද එහෙනම් ප්‍රාණඝාතය සම්පූර්ණ නැති වෙනවා අදත් ආදන්නේ හොරකම් කරන්නේ මොකද මේ අනිත්‍ය දෙයක් නේ හොරකම් කරන්නේ නිට්ටයයි නම් කමකුත් නැහැ හොරකම් කරාට මේ ඔක්කොම ඇති වෙලා නැති වෙලා යන දේවල් එහෙනම් හොරකම් කරන්න උවමනාවක් එන්නේ නැහැ එහෙනම් අදත්ත හදාන්නේ නැති වෙනවා. මොකද කාමයේ වරදව හැසිරීම ඒකත් නැතන කාමයේ වරදව හැසිරීම විතරනේ. ඉතින් ගැඹුරට ගිහිල්ලා භ්‍රමචර්යයෙන් ඉන්න පුරුදු වෙනවා. කාලයෙන් හැබැයි ටික ටික සිද්ධ වෙන දෙයක්. එහෙනම් කය සංවර වෙනවා. ඊළඟට වචනේ. බොරු කියන්නේ මොකටද? දැන් මගේ නොවන දෙයක් මගේ කියන මේ අත මගේ කිව්වත් ඒකත් බොරුවන්නේ පින්නතනේ. මේක සබහා ධර්මයෙන් දෙයක් නේ. මේ කය මගේ කිව්වා. ඉතින් ඒ බොරුවවත් කියන්නේ අන්තිමේට. ඉතින් අනිත් බොරු කෙසේ වෙතත් මොනවත් කියන්නේ නැහැ. එතකොට එහෙනම් මේ බොරුව තමයි ලොකුම බොරුව. මේ මගේ කියලා ගත්ත එක. නේද? අසුබ දෙයක් සුබයි කියපු බොරුව. ඒව නැති වෙන ඔක්කොම විපල්ලාස වලින් ඇති වෙන ආව දේවල්. අනිත්‍ය අනිත්‍ය දේවල් නිට්ටයයි කියපු බොරු. මේ ඔක්කොම නැති වෙනවා. පරුසා වාච පිසුනා වාච සම්ප්‍රප්පල මොකටද කියන්නේ? කාට? දැන් මේ මැරිලා යන කෙනෙකුට නේද? මේ විදිහට සංසාර දුක් වෙන කෙනෙකුට බය බයින්නේ තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ කාටවත් එහෙම බයින්නේ නැහැ නේද? එහෙනම් මේ මේ කාරණාව තේරුම් ගත්තාම පින්නතුනේ පුදුමාකාර සැනසෙල්ලක් තමයි දැනෙන්න පටන් ගන්නවා. මේ දැනෙන්න පටන් ගන්න එකයි. ඉතින් එනවා එතකොට මේ ත්‍රිවිධ සුචරිතය ඉන්ද්‍රිය සංවර වෙනකොට ප්‍රාණඝාතය නැහැ, අදත්තාදානය නැහැ, කාමවරදානය නැහැ. එහෙනම් කය සංවරයි. මුසාවාද නැහැ, පරසාවාච නැහැ, පිසුනාවාච නැහැ, සම්ප්‍රප්‍රම. මේවා අඩු වෙලා යනවා. එතකොට වචනේ සංවරයි. අර අවිජ්ජාව නැති වෙනවනේ මගේ වේවා කියලා පතන එක. දැන් අර දැකපුවාම දන්නවා දැන් මල් ගහ දැකපු ගමන් දන්නා මේකෙන් මහා දුකක් ඇති වෙනවා කියලා. ඒ හින්දා හිතෙන්වත් ගන්න නැහැ වගේ කියලා. ගන්න නැති හින්දා ව්‍යාපාදයක් නැහැ. එහෙනම් එහෙම නැත්නම් එහෙනම් හින්දා මිත්‍යා දෘෂ්ටියත් ඒත් එක්කම නැති වෙලා. එතකොට එහෙනම් ත්‍රිවිධ සුචරිතයට එනවා. ත්‍රිවිධ සුචරිතයට එන කෙනා මොකද වෙන්නේ? එයාට සිහිය තියෙන හින්දා එයා කය අනුව මේ ඇත්ත දකිනවා. මේ කයේ කය කායානුපස්සී විහෙරති. ඒ වගේම වේදනාවන් එයාගේ ඇත්ත පේන්න පටන් ගන්නවා. ඒ වගේම හිත එක්ක එයාගේ ඇත්ත පේන්න පටන් ගන්නවා. මේ ධර්මයන් එක්ක එයාගේ ඇත්ත පේන්න පටන් ගන්නවා. ඒක තමයි කායේ කායානුපස්සී විහෙරති. නේද? වේදනා වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන මෙන්න මේ ආකාර හතරෙන් තමන්ගේ සතිපට්ඨාන සිහිය වැඩෙන්න පටන් ගන්නවා. මේ ඉන්ද්‍රිය සංවර තියෙන කෙනාට. එහෙනම් සිහිය වැඩෙනවා නම් සතර සතිපට්ඨාන වැඩෙනවා නම් සත්ත බොජ්ජංග වැඩෙන අයට පින්නතුනේ. මොකද සත්ත බොජ්ජංග කියලා කියන්නේ? එතකොට සතර සතිපට්ඨානේ පළවෙනි එක සතර සතිපට්ඨානේ කියලා කියන්නේ සිහියමයි. එහෙනම් සති සම්බොජ්ජංගය කියන්නේ ඒකමයි. එහෙනම් සතිය වැඩෙනවා නම් මේ ලෝකයේ ඇත්ත පේන එක තමයි ධම්මවිචය. මොනවාද මේ ධර්මතා ගොඩක් හිතන තියෙන්නේ. පට ව්‍යාපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා ඒවා තියෙනවා. මේ හිතක් කියලා ගන්න තියෙන මේ වගේ ධර්මතා ගොඩක් තියෙනවා. සතෙක් පුජ්‍යලෙක් මමෙක් නැති බවයට පේන ධර්මතා විතරයි. හරිද? ඒක එහෙම නැත්නම් ඇති වෙලා නැති වෙලා යන දෙයක් අනිත්‍ය ලක්ෂණේ පේනවා, දුක්ඛ ලක්ෂණේ පේනවා. ඉතින් මේ විදිහට ධර්මතාව පේනවා. අය ඊළඟට ඊළඟ කාරණාව <clears throat> එයාට ඒ විදිහට සතර සතිපට්ඨානේ පේනවා කියලා කියන්නේ සතර සතියෙන් ඉන්නවා කියලා කියන ධම්මවිචය ඊළඟට මේ ධර්මයන් පේන්න පේන්න යාට විරියෙන් මේක දිගට කරගෙන යන්න හිතෙනවා නෑ දිගට විරියක් වෙනාට දිගට කරන්න ඇයි ධර්මයේ දකින්න දකින්න තමන්ට කැමැත් වෙන මේ ලෝකෙ මෙච්චර කාල අල්ලගත්ත එකනේ අතාරින්න මහා විරියක් වෙනවා ඒක තමයි විරිය සම්පෝඥංගේ සති ධම්මවිචේ විරිය ප්‍රීතිය එතකොට ඇති වෙනවා නිරාමිෂ ප්‍රීතිය වෙනදාවේ කාලබීල ප්‍රීතියනේ මේක එවනේ ධර්මය අවබෝධ කිරීමෙන් ඇති වෙන ප්‍රීතිය ඇති වෙනවා ඒ වගේම තමන්ගේ පස්සද්ධියක් ඇති වෙනවා ප්‍රීති පස්සද්ධි පස්සද්ධිය කියලා කියන්නේ තමයි කයත් සැහැල්ලු වෙනවා. මෙච්චර කල් පිච්චි පිච්චි ගියපු කය සැහැල්ලු වෙනවා, හිත සැහැල්ලු වෙනවා. ඒක තමයි පස්සද්දී. සමාධිය. සමාධිය තියෙන මොකද සමාධිය කියලාගෙන හිත එකඟ වෙනවා ඒ කරුණ තුල. හිත ඒකාග්‍රතාවය තියෙනවා. හිත ඒකාග්‍රතාවය තුලින් අවසානයේට එයා මොකද වෙන්නේ උපේක්ඛාටපත් වෙනවා. අන්න උපේක්ඛාව ඇති වෙනවා කියලා කියන්නේ මේ දක්වා ඇති වෙන්නේ සත්ත්‍ය බොජ්ජංගයන් වැඩෙනා සත්ත්‍ය බොජ්ජංගයන් වැඩෙන කෙනාට විද්‍යාවත් ඇති වෙනවා විමුක්තියත් ඇති වෙනවා විද්‍යාව කියලා කියන්නේ මේ සංස්කාරයන්හි ඇතිවීම නැතිවීම දකින ඥාන පහළ වෙනවා. විද්‍යාව කියලා කියන්නේ. ඒකට කියනවා උදේවය ඥානය, උදේ උදේබ්බ ඥානය. මේ ඇතිවෙච්ච තැනම නැති වෙනවනේ. ඉතින් බංග ඥාන, බාතුපට්ඨාන ඥාන, ආදීන මුංජකක කම්මිතා ආදී ඥාන ටික මේ ඥාන පහළ වීම සිද්ධ වෙනාට. ඇත්ත ප්‍රඥා පහළ වෙනවා කියලා කියන්නේ එතනයි. විද්‍යාව පහළ වෙන භාගතුන් වහන්සේ පළවෙනි සූත්‍රය කියන විද්‍යා උදපාදි කියලා කියන විද්‍යාව පහළ වුණා කියන්නේ ඒක තමයි. මේ සියලු ඥානයන් පහළ වෙනවා. ඒ ඥානයන් පහළ වෙලා අවසානයේ ඥාන පදනම් කරගෙනම විද්‍යාවෙන් විමුක්තියටපත් වෙනවා. විමුක්තිය කියලා කියන්නේ ඥාන පදනම් කරගෙන අවසානයේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් මාර්ගඵලයන් වලටපත් වෙනවා. විමුක්තිය කියලා කියන්නේ මාර්ගඵල. එහෙනම් මාර්ගඵල කියලා කියන්නේ නිර්වාණය. නිර්වාණය කියපුවාම නිර්වාණයේ කොටස් දෙකක් තියෙනවා. එකක් සෝපදිශේෂ පරිනිර්වාණය, අනිත් එකට කියනවා අනුපාදශේෂ පරිණිරවාණය. දැන් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද? සෝපරිශේෂ පරිණිරවාණය. කවදා හරි දවසක් කාය අතහැරපු දවසට තමයි අනුපාදශේෂ පරිණිරවාණය. දැන් බෝසත භාග්‍යතුන් වහන්සේ එදා වෙසක් පොහොය දවසේ බොහොම මැඩදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත එක තමයි එතනදී තමයි සෝපදිශේෂ පරිණිරවාණය කුසිනාරාවේදී තමයි ඇති වුණේ අවසානයේට අනුපාදශේෂ පරිණිරවාණය. ඉතින් ඒ සඳහා තමයි සත්පුරුෂ සංසේවය අවශ්‍ය වෙන්නේ අපිට. සත්පුරුෂ සංසේවයෙන් තමයි අනිවාර්යයෙන්ම විද්‍යා විමුක්තිය තරයන්. එහෙනම් සත්පුරුෂ සංසේවේ සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන මේ ගමන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියමින් මේ ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. එත්තාවතා චම්හෙහි සම්බදම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සින්දියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පatti සින්දියා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති සිළු දනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සුපින්නතුනි අදතුමු ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වතුරගම බටේපොළ ධම්මවික්‍රම ධම්ම මධ්‍යස්ථානාධිපති පූජනීය මල් සිරිපුර ධම්ම කුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදුණතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 09 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.